ඉස්සරහට ඔය කියන විදිහේ අපි ළඟ තියෙන ෂට ගති ගැන මායාවී ගති ගැන එහෙම නැත්නම් අපි ළඟ තියෙන වංචනික ගති ගැන අවදීන් යන්න ඕනේ මේ පුද්ගලික පහර ගැනීමක් නෙවෙයි කියලා. දැන් සරුවචන් වහන්සේ ඒ සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේ සඳහන් කරනවා මේ අසුතවත් පුත්‍ජඥය කියන්නේ ආර්යයන් වහන්සේටමක් දැකපු නැති ආර්ය ධර්මයේ හැසිරෙච්ච නැති ආර්ය ධර්මයේ දක්ෂ නැති සත්පුරුෂයෙක් නොදැක්ක සත්පුරුෂ ධර්ම දන්නේ නැති සත්පුරුෂ ධර්ම හැසිරෙච්ච නැති කෙනෙක් මේ පාඨවිය අල්ලගෙන නැත්නම් මේ පෘථුවිය කියන පාඨවිය කියලා කියන්නේ අතරම තද ගතියට කක්කල ලක්ෂණයට ඒක අල්ලගෙන මේ මේ ඉඩම් මේ මේ නිශ්චල දේපොළ මම කියලා හිතා ගන්නවා මගේ කියලා හිතා ගන්නවා. එයින් තමයි මම පොසත් උනේ කියන. නැත්තම් එව්වට හම්බ කරන්නේ ඉතින් මම නැහුනේ කියලා. එහි එයින් එය එහෙම නැත්නම් ඒක මගේ. මේක අම්මේ අප්පච්චිගේ බුද්ධලේ. මේක නැත්තම් මට ලොකු අහමදෝ දීපු දෙය. කියලා මේ පෘථිවි කොටස් අල්ලගෙන ඒ මනුස්සයා මේ කරන මඤ්ඤණාව සම්පූර්ණ උප්පත්තියත් වගේ අපේ ශරීරය වගේ නැත්නම් ශරීරයේ තියෙන පටවි ධාතු වගේ අල්ලාගත්ත කතන්දරයක් තමයි දිගටම යන්නේ. ඉතින් කාටවත් හිතෙන්නේ නැහැ. එහෙම එහෙම කරන එක අසාධාරණයක්. වැරද්දක් ඉති ඔක්කොමලා ඉඩම් අල්ලන්නනේ හදන්නේ ඔක්කොමලා දේශී මාර්ගවල ඕනේ තියෙන්නේ ඔක්කොමලා ශරීරය ලොක් කරගන්නේ හදන්නේ ඔක්කොමලා ශරීරය හයියත්ටි කරගන්නේ හදන්නේ ඒක ඇති දෝෂයක් පේන්නේ නැහැ නෝසර්වචනසලම පහල වෙනවා පහලලා කියනවා හොඳයි දැන් ඔය මේ ශරීරය එහෙම නැත්නම් තමන තියෙන මුතුමැණික් නැත්නම් ගෙවල් ඉඩම් දොඩ කරට වඩා මොනවා හරි මේ හයියට අතට අහු වෙන දේවල්නේ අපි නිශ්චල චංචල දීපල කියන්නේ අන්නේ එකක් කරගන්න ඔකේ එකක් අරගෙන ගොඩාක් කියලා බලන්නේ. අනුපස්සනා කරනවා කියලා කියනවා. විපස්සනා කරනවා කියලා කියනවා. එකක් අරගෙන බොහෝ වෙලා බලහනින්නේ කියලා කියනවා. ඕනම වස්තුවක් මේ ලෝකේ බොහෝ වෙලා බලන හිටියොත් ඒ වස්තුව සමීපව උත්සන්නව ආසන්නව අප්‍රමාදව බලන හිටියොත් ඒ වස්තුව එන්නේ එන්නේ ලිහිලා ඒ වස්තුව ඒ කියන්නේ ඒක ඝණයක් නෙවෙයි මේක සමස්තයක් මේක පින්ඩයක් මේක ඝණයක් කියලා තේරෙනවා. ඒ ඝණය විනිබ්බෝග වීම ඝණය ඉලපතේ කූරු ගැලවිලා ගියා වගේ කැලි කැලි ගලවලා බලන්න පුළුවන් කමක් ඇති වෙන ඕනම දෙයක් දිහා බලන්න හිටියොත්. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා මේ පඨවි ධාතුව අරගෙන මේ පටවි ධාතු අල්ලගන්නේ මෙච්චර මේ මඤ්ඤණා කරගෙන කතන්දර හදාගෙන බූදල් දෙමව්පියන්ගේ දරුවන්ට බාර දීගෙන යන ගමනක් නේ තියෙන්නේ. ඒකක් කරන පොඩ්ඩක් බලන්න ගම පටවි කසිනිය අරගෙන බලන්න. එහෙම නැත්නම් දතක තියෙන සුදු පාට හරි දතක තියෙන හයිය ගතිය හරි දතක තියෙන පිළිකුල හරි අරගෙන බලන්නේ කියනවා. එහෙම නැත්නම් කේස් ගහක් කරන් බලන්න කියනවා. එහෙම නැත්නම් නියපොත්තක් කරන් බලන්න කියනවා. ඒක සාමාන්‍ය අපේ පඨවි ධාතු වශයෙන් පෙන්වන දේවල්. අරන බලාන හිටියොත් ඕකේ විපරිණාමය එහෙම නැත්නම් කාලානුරූප එක වෙනස් වෙන ගතිය වළක්වන්න බෑ වෙන නොබල ඉන්න බෑ නොදක ඉන්න බෑ ඒ තරම්ම ඕනම දෙයක් දිහා බලන්න හිටියොත් ඒක එන්නේ එන්නේ වෙනස් වෙන ගතියකට යනවා ඉතින් මෙහා මේකට කලබල වෙන්නේ නැතුව මේක බුදු බණක් බුදුහමර මේක කරපු දෙයක් අපිට කරන්න කියන්නේ මේක වෙනස් නොවී තියාගෙන ඉන්න නෙවෙයි වෙනස් වීමට ලෑස්තිලා බලයන් මේක අනිච්ච සංහාය මේක බලපං බලාගෙන හිටියොත් පේනවා පාඨවි ගත්තත්, තාපෝ ගත්තත්, තීජු ගත්තත්, වායෝ ගත්තත් ඒක විපරිණාමයටපත් වෙනවා. ඉතින් හොඳ ගුරුරෙක් හම්බ වෙලා, හොඳ කමඨාන සුද්ධ වෙලා, එයා මේ ගත්ත අරමුණම නැවත නැවත ඇසුරු කෙරුවොත්, ඇසුරු කරන්න කරන කරන්නේ කියෝ ඝන විනිබ්බෝගේ සිද්ධ වෙලා මේක පතුරු ගහලා විසිතුරු වෙලා පේන්න පටන් ගන්නවා. ඒක කවදාකවත් පතුරු ගැහිලා විසිතුරු වෙලා ඝන විනිබ්බෝගේ පේන්නේ නැහැ. නිත්‍ය සංඥාවෙන් බලන කෙනා. එයාට පේන්නේ භාවනාව කැඩෙනවායි කියලා. එයාට පේන්නේ සතිය නැති උනායි කියලා. එයාට පේන්නේ බලානින්න දෙයක් නැහැ බන්න බන්න දේ වෙනස් වෙනවායි කියලා. නමුත් ඒක තමයි පෙන්වන්න ඕන. අනිච්ච සංඥාව කියන්නේ ඒ විපරිණාමය කියන්නේ ඔබ බලන්න හැදුවට එකට එල්ල කරලා එහෙම එකක් නැහැ. ඒක දෙයකින් තව දෙයකට මාරු වෙනවා. විපරිණාමයටපත් වෙනවා. ගත්ත සංඥාව අනිත්‍ය භාවයටපත් වෙන ඉතින් මේ කවදා හරි කමඨාන සුද්ධ උණයි කියමු. සුද්ධ වෙලා භාවනාවට බහිනකොටම දන්නවා. අපි යම් තැනක් එල්ල කරලා යම් තැනක් අරමුණු කරලා යම් දෙයක් නිමිති කරලා යම් දෙයක කර්මස්ථානයේ කරන භාවනා කරනකොට කරනකොට කරනකොට ඒ ගත්ත දේ හෝ ඒ සංසිද්ධිය හෝ විප්‍රණාමයට පත්වන එක මගේ දෝෂයක්වත් සතිය අඩුපාඩුකමක්වත් සංඥාවේ සමාධි නැතිකමක්වත් මේක තමයි පෙන්වන්න ඕනේ දෙය කියලා. මේක බලානේ හිටියොත් අන්තිමට ඔය අද වෙනකොට අපි දවස් දෙක තුනක් භාවනා කරපු නිසා දැන් කමඨාන් සුද්ධ කරන කියනවා මේ ආනාපාන දිහා බලා හිටියොත් දෙකක් තුනක් බලනකොට ආනාපාන සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා කියනවා. පිම්බීම හැකිලිම දිහා බැලුවොත් හොඳට කීකරු වෙලා හිත මේ සංසුන් කරගෙන නැතිලා යනවා කියනවා. මං හිතුවා ඒ දවල් කමඨාන් සුද්ධ කරපෙකින් උද්දුත කරලා පෙන්නනවා මම කියප එකක් නෙවෙයි තසුත්තර සූත්‍රයේ බුදුහාම සාරිපුත්‍ර සාන්ති කියවන්නේ මේ යෝජා යෝගාවචරෝ කියනවා මේ බලාන ඉන්න අරමුණ විපරිණාමයට යනවා කැඩි කැඩි යනවා වෙන් වෙලා පේනවා මේ බැඳලා තිබුණ පොදිය මීමැස්සෝ අවුව වැටෙනකොට විසිරී යනවා මීමැස්සෝ මැරෙනව නෙවෙයි ඇත්තටම පොදියේ ඉනකොට උන් හත පහක වැඩක් කරන්නේ අය ගියාට පස්සේ තමයි වැඩ කරන්නේ බීමස රාජ්‍ය කර හොයන්න ඕන නම් හම්බ කරන්න එළියට යනවා. ගියයි කියලා බීමස පොදියට මුකුත් වෙන්නේ නැහැ. නමුත් හන්දෑනට ආයෙ පොදිය එනවා. මේ වගේ මේක විසිරෙනවා ආයෙ එනවා. ආයෙ විසිරෙනවා ආයෙ එනවා. ඉතින් මේක යෝගාවචර ලක්ෂ කෝටි වාරයක් මේක කරලා මේ බැලූ බැල්මට මේ සමස්තයක් වශයෙන් පේන සම්මුති ආකාරයකුත් මේකේ තියෙනවා. ඒ පොදිය විසිරිලා විසිතුරුව පේන පුංචි පුංචි අංශු අංශ වශයෙන් කැඩෙන ස්වරූපයක් තියෙනවා කියලා මේකට අඩු ගානේ වස්තුවකට සටහන්සා ආකාර කීපයක ඉන්න පුළුවන් වෙස්මාරු වෙන්න පුළුවන් හොල්මන් කරන්න පුළුවන් කියලා දැනගත්තා නම් යෝගාවචර තියෙනවා එකම තියෙන්න ඕන කියන එක තමයි හොල්මන මේක තමයි ප්‍රകൃතිය ප්‍රകൃතිය තමයි දේශ බලාගෙන ඉන්නකොට විනාශයක් පාටපත් වෙනවා මෙන්න මේක තහවුරු කරගත්ත යෝගාවචරයේ හිතක් මේක තමයි භාවනාවේ ලැබෙන්න ඕන උතුම්ම දේ මේක තමයි බුදුරජාණන්සේ පෙන්වන දන්නේ අනිත්‍ය කියලා එක තහවුරු කරගත්ත කෙනාට බුදුරජාණන් වහන්සේ අසුතවත් පෘතුජන කියන්නේ නැහැ. බුදුරජාණන්සේ කියන්නේ සුතවා අරිය ශාවකෝ කියලා. එයාට හොඳට ඇහිලා තියෙනවා කියන බණේ භාවනා කරනකොට පේනවා බලාන ඉන්න දේ වෙනස් වෙනවායි කියලා. ඉතින් ඒ කෙනාට බුදුහාමුදුරු ආර්ය ශාවකේ නම දාන. ඉතින් ඔතෙන්දී හරි මේ ප්‍රශ්නයක් එනවා. දැන් ඉතින් අහනවා කය අහන සාංශ මම මේ ආනපන බලනකොට කැඩි කැඩි යන විදිහ දැක්ක යනකොට මට දෙන්න පුළුවන් ද සාතිකයක් මම ආර්ය ශ්‍රාවකෙක් කියලා ඉතින් මම දැක්කනේ. ඉතින් කට්ටි ඉල්ලන යනකොට අස්සම් කළ දෙන්න බැරි කියලා සාතිකයක් මම සෝවාන් කියලා ගෙදර ගිහිල්ලා ෆ්‍රිජ් එකේ ගහලා තියන්නේ. යනකොට මම සෝවාන් නෑ එනකොට සෝවාන් කියලා ඉතින් මේ ආර්ය ශ්‍රාවක කියන වචනේ බුදුරජාන්සේ පාවිච්චි කරනවා. ඒ මොකද මේක මේ මේ අනුසේ ධර්ම වලට අදාළ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ මේ தত্ত্ব වලටපත් වෙච්ච හැම කෙනාම සෝවාන් මාර්ගස්ත ඇත්තෝ. ආර්ය මාස්ටාර්ය මහා සංඝරත්නය කියනකොට සෝවාන් මාර්ගස්ත පලස්ත. අනාගාමී මාර්ග සකදාගාමී මාර්ගස්ත පලස්ත. අනාගාමී මාර්ගස්ත පලස්ත. ආර්යත් පහසකස පලස්ත කියන අටනේ අහුවෙන්නේ. ඉතින් මේ වැඩ කරන හැම කෙනෙක්ම මාර්ගස්තයි. දැන් පාරට බහැලා තියෙන්නේ. එයා බැසට පස්සේ යාට පේනවා අරමුණක් දැස බලනකොට වෙනස් වෙනවා. ඒක බාරගෙන. හැබැයි මේක තාම හිත වැඩිලා නැහැ. තාම ඇති වෙන්න සිද්ධ වෙලා නැහැ. ඇති වෙන්න වශී වෙලා නැහැ. ඒ නිසා හිතන්නේ එහෙම කෙනෙක් <clears throat> මගේ ජීවිතයේ ඉච්ඡිත කාලේ නැත්නම් මගේ ඉතුරු පරියන්ක ටිකේදී මේ දේවල් වෙනස් වෙන බව සහතික කරන සුළු විදිහට යන ඉස්සර වගේ වෙනස් වෙන්නේ නැහැ කියන අමනකමේ නෙමෙයි දැන් ඉන්නේ වෙනස් වෙනවා කියන බැල්මෙන් බලන්න ගියොත් එයාට කට හොදලා කියන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයෙක් කියලා. දේවල් වෙනස් වෙන සුළුයි. ඉතින් ඒක ඒක කවුරුත් දෙන එකක් නෙවෙයි. අපි ළඟ තියෙන මේ හැම දේවල්ම වෙනස් වෙනවා. උදේට පායනේ බැහැලා යනවා. අපි අපිට හම්බෙන අපේ දරුවෝ බැලලා යනවා. අම්මලා තාත්තා බැලලා යනවා. මේ ගොඩනගේ ලස්සන තිබ්බට මැරලා යනවා, කැරලා යනවා. ඉතින් ඕක මැරෙන දෙයක්. ඕක තේරුම් අරගත්තා නම් දකින දකින දේ ඒ වෙනස් වීම දකින්න කෙනා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කෙනා පටවින් පටවිතෝ පරිඤ්ඤෙත්වා මුදිත හාත්පස දක්වන පටවිය පටන් ගන්නකොට පටවි ධාතුවේ සමුදය ලස්සන මොනක් ඇතුව පටන් අරගන්නේ. ඒක වැය වෙලා යනකොට බිඳුවට බැහැ. ආයසරයක් පටන් ගන්නකොට ලස්සනට මොනක් ඇතුව පටන් ගන්නවා. ඉවරනකොට නැති වෙලා යනවා. ඒ නිසා සමුදේ පැත්ත බොහොම කතන්දරගතන පැත්තක්, වැල් වටාරංගතන පැත්තක්, අපිව දොඩමලු කරන පැත්තක්. ඒක ගෙවිල යන පැත්තට යනකොට ඕල්මන් වෙන පැත්තක්, බය වෙන පැත්තක්, නිරුද්ධ වෙන පැත්තක් මේ දෙකම දකපු එකනට කියනවා පටවි ධාතුව පරිඤ්ඤය නැත්නම් හොඳට විශිෂ්ට ඥාණයෙන් දැක්කට පස්සේ එයා පටවින් පටවිතෝ පරිඤ්ඤාය පටවින් මාමඤ්ඤය කියලා කියනවා. පෘථුවිය පෘථුවිය නෙවෙයි කියලා මේ කියන පෘථිවියේ තියෙන ඒක ඝන ස්වරූපේ මේකේ නෑ කියලා දැක ගන්න ආසුරු ස්වරූපෙන් තමයි භාවනාව ගෙනියන්නේ. එහෙම නැත්නම් පට වියානමඤ්ඤ කියන්නේ මට මෙච්චර වස්තු භෝග තියෙන කෙනෙක් කියලා පෘථුවියෙන් ආඩම්බර ගන්න කතා කරන්නේත් නැහැ. පෘථුවියෙහි මම අසවල් තැන අසවල් ඇඩ්‍රස් එක තියෙන එක නෑ මෙයාට ඇඩ්‍රස් නැතුව යනවා ඊට පස්සේ. කොහේ ඉන්නවද මොනවත් නැහැ. පටවින් මේටි මඤ්ඤතිත් නැහැ මේ පෘථුවිය මගේ මේ ශරීරය මගේ කියන හැඟීම නෙවෙයි. මගේ තමයි ඒක නැති කරන සුළුයි භාවනා කරන්න. මේක තිබුණට හොල්මන මේ දැම්පිච්ච පිපිඤ්ඤ කැලක් වගේ තිබුණට මේක කරනකොට මේක චුරුපයින්. ඒ නිසා අන්න ඒ විදිහට කටයුතු කරන එක්කනට බුදුරජාණන්සේ දෙන්නේ සීඛ පුද්ගලයෙක් කියලා. එයා ශික්ෂණයක් කරනවා අපි මේ අපේ නම්බුව ලබා ගන්න එහෙම නැත්නම් මමයා තහවුරු කරගන්න, මාන්නි තහවුරු කරගන්න, තෘෂ්ණාව තහවුරු කරගන්න යම් යම් වස්තු අපි ජීවිතේ වටිනාම දේ කියලා වස්තු සංඥාවෙන් ගත්තට ඒ හැම දෙයක්ම විපරිණාමයට ලක් වෙන්න පුළුවන් කියන හැඟීම යාගේ හැම වෙලාවෙම හිතේ වැඩ කරන්න පටන් ගන්නවා. මෙතෙක් තිබුණේව තහවුරු කරනේව වැඩි කරගෙනව මගිය කියාගෙන බදා ගන්න ගතියක්. දැන් තේරෙනවා මෙතෙක් බදාගත්ත දේ ඉස්සරහට බදා ගන්න ගියත් මේ සියල්ලම අනිත්‍යයකට ලක් වෙනවා. ඒ නිසා අනිත්‍යයට ලක් වෙන හැම දෙයක්ම තව සත්‍යයක් හෙලි කරන දුක. ඒ නිසා මෙතෙක් වස්තුවක අපි දැක්ම බැලුව බැලමට මුනත සමුදේ බැලුවා නම් යා බලන උත්සාහ කළ මේක නිරුද්ධ වෙනකම්ම බැලුවොත් තමයි හාත්පස දැක්කයි කියන්නේ. අපි මෙතෙක් කෙරුවේ හටගන්න පැත්ත විතරයි බලබලා හිටියේ. ඒ නිසා හාත්පසම බලනවාට කියනවා මේකට අරමුණක මුලැමැදාක දැකීම කියලා. ඕනම වෙලාවක මොන අරමුණක් හෝ අරගෙන අපිට ඉස්සල්ලාම තියෙන මේ අරමුණක් දකින්න එකත් අමාරුයිනේ. මොකද নানা අරමුණු දිගේ දුවන හිත එක අරමුණක්වත් හරියට බලන්නේ දැන් අපි භාවනා කරනකොට සමත භාවනාදී අරමුණක් යාලු කරගෙන හාද කරගෙන එහිම හිත පැවැත්වීම හරහා දකින්නකොට මතක තියාගන්න අපි දකින්නේ සමුදේ විතරයි. ඒ දකින්න අරමුණ වැඩිදුර පරිඤ්ඤය කියලා කියනවනම් හාත්පසින් දකින්නයි කියලා කියන්නේ මේ අරමුණ දැක්කට මදි මුලිච්ච කරගත්තට මදි ආපాతගත කරගත්තට මදි ඒක කාලානුරූප විකෘතියට යන හැටි විපරිණාමයට යන හැටි වෙනස් වෙන හැටි දැකීම තමයි කියන්නේ ආස්වාසියේ මුල දැකලා මැද හරහා අග දක්වාම දකින්න ප්‍රස්වාසයේ මුල දැක්කට මදි මැද හරහා අග දක්වාම යන්න පිම්බි මේ මුල දැක්කට මදි මුල දැක්ක ලොකු ජයග්‍රහණයක් තමයි එනේන ආස්වාසයක් දකින්න එනේන පිම්වීමක් දකින්න කියන ජයග්‍රහණය මේකේ වැඩිපුර ඇසුර වැඩිපුර අප්‍රමාදය වැඩිපුර විමර්ශන අනුවන කියලා කියන්නේ මේ මතුවෙන පිම්බීම මොන මොන ආකාර සටහන් පහු කරමින් මොන විදියට ගෙවිලා යනවා මේ මතුවෙන හැකිලිම මොන මොන සටහන් ආකාර වතු කරමින් නැත්නම් මොන මොන බහුරූකෝලම් පාමින් අන්තිමට ගෙවෙනවාද කියලා හැබැයි මේකේ ලස්සන ගැල්ලක් තියෙනවා ආස්වාද ප්‍රසවාස බැලුවත් පිම්බීම හැකිලිම බැලුවත් වම දකුණ වල ගෙවෙන පැත්තෙන් කිසිම වෙනසක් නැහැ කිසිම අරමුණක හටගන්න පැත්තේ තමයි හැම අරමුණකම ඔය තියෙන උලිහිලි පෑම් ආලවට්ටම් වෙන්කර දැන ගැනීම මනාපමනාප රුචි අරුචි සේරම තියෙන අරමුණක හටගන්න පැත්තේ මොන අරමුණක් වුණත් ගෙවෙන පැත්තට ගියාම අවමංගල්‍යයක් තමයි තියෙන්නේ අසුබයක් තමයි තියෙන්නේ නොදකින් නොපතන් තමයි තියෙන්නේ ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම මූණත් බල බල ඉන්නවා හටගන්න හැටි බල බල ඉන්නවා ඉවර වෙනවා දකින්නකොට අපිට පේනවා කොයි එකක් ඉවර වෙනකොට එකම කාලකන්ණි ගතියක් තියෙනවා. මහා මුස්පේන්තුවක් තියෙනවා. දැන් අපි හිතන්නේ දැන් මම හිතන්නේ අද අපි යන්නේ ඊයේ අපිට තිබුණේ අමාවක. දැන් අද දීවක දවස. තව දවස් 13ක් 14ක් යනකොට අපි එන්නේ වෙසක් පොයේ. වෙසක් පොයේ දවසේ බුදුහාමුදුරු උප්පත්ති දවසයි. බුදු වෙච්ච දවසයි පිටුනම් පෑපු දවසයි තුනම. දැන් ඒක අපිට පාටි දාන්න බෑනේ. දැන් වෙනාගම් කස්සූට පටන් ගත්තාම පහටි දානවා. දැන් බුදුරජාන්සේ පිරිනුවම් පෑවටද පහටි දාන්නේ දැන්. හරි සෞත්වේනේ. දහන පිරිනුවම් දාව දැසේ පහටි දානවා කියන්නේ. ඒක බුදුර උපදීත්තාවස පහටි දාවව නරකද? දැන් හොඳයි. ඒ උනට ඉදාමනේ උන්නාන්ත පිරිනුවම් පෑයි. විපත්‍යත් ඉතින් ඉතින් මේ තුනම එකට ආවට පස්සේ බෞද්ධයන්ගේ උගුරේ හිර වුණා වගේ මේකට පාටියක් දාලත් බෑ නැතුවත් බෑ. අනික් ආගම් වලට වගේ බුදුරජාන්සේ ඒකවත් දීලා නැහැ නටන්න. ඒතිේදී අමනියෝ නටනවා. බුදුන්සේ කියලා තිනවා මං වෙනුවෙන් මේ බෙර ගහන නටන මිනිස්සු නෙවෙයි මට පූජාවක් පවත්න්නේ මේ අරමුණක මුලැමැදාක බලපන් අඩුවානේ මං ඉපදිච්ච දවසේ වෙසක් වේසාක පුන්නමේ දවසේ බුදු වෙච්ච දවසේ වේසාක පුන්නමේ දවසේ පිරිනවම් පාපු දවසේ ඉතින් දැන් කට්ටිය ගිහිල්ලා මේවා නිකන් බණ කතාව පැත්තකට යන දේවල් අනේ අර මේ පිරිනා මංචක ගාඩ කියලා අඬනවා අඬනවා අඬනවා අනේ අපේ බුදුහාමුදුරු නැති වෙච්ච තැන. බුදුරජාණන් කියන්නේ ඒක තමයි මහා පරිණිතවාණේ කියලා. නැත්නම් සෞපදිශේෂ නිර්වාණ ධාතු නෙවෙයි. නිර්පදිශේෂ නිර්වාණ ධාතු ඒක ලොකු මංගල කාරණාවක්. අපේ කට්ටිය ගිහිල්ලා ලොකු සිවුරක් මහගෙන ගිහිල්ලා අතෙන් ගිහිල්ලා ටිකක් අඬලා ඉනවා. ඒතර ඉන්නව අඬන්න තුන් හතර දෙනෙක්ව හාමුදුරු දාලා ඉන්නවා. ගිහිල්ලා නැත්තම් බලන්න ඒගොල්ලන්ගේ වැඩේම ඉතින් කියලා මූණ අට කරගෙන ඉන්නවා දැන් බුදුහාමුදුරු පිරිනම් පාපු දැන්නේ නමුත් බුදුනාංශයේ මේ පරිණිරවාණයටපත් වෙච්ච තැන එතන අඬන්න දෙයක් නැත්තේ නෑ එතෙන් තමයි සංසාරේ කෙලවර කරන තැන නමුත් අපි මේක කොච්චර ආමංගල්‍යයක් කරගන්න හදනවද කියලා ඒසා අරමුණක ගෙවීම අරමුණක නිරුද්ධ වීම විපරිණාමේ එහා කෙලවර දැකීම පවා දුකක් කරගෙන ඉන්න කෙනෙක් කොහොම නිවන් දකීද දුක්ඛ සත්‍ය දකීද දුක සත්‍යයක් විදිහට දකීද? තම කවුරු හරි හිතන භාවනා කරනවා අරමුණක් අල්ලා ගන්නවා ආනාපානෙ. බලන බනෝ බනෝට ගෙවෙනවා. ආයසරක් මතුවට ආය බනෝ බනෝ බනෝට ගෙවෙනවා. ආය බනෝ මෙන්න මේ පුද්ගලයාට දෙයියොත් වඳිනවලු බ්‍රහ්මියොත් වඳිනවලු මේ මිනිස්සයා කරන මේ උත්තරම කෘත්‍යය කිසිම මිනිසෙක් වඳින්නේ නැහැ. මිනිස්සු වඳින්නේ හම්බ කරන මිනිස්සයාට. මේ ගෙවීම බලන මිනිස්සයාට නිකම්ම කාලකන්ණියෙක් විදියට සලකනවා මුස්පේන්තුවක් විදියට සලකනවා නිහිනකමක් විදියට සලකනවා. දෙයියෝ වඳිනවලු ඊට ඉස්සෙල්ලා බ්‍රහ්මිය වඳිනවලු. දැකලා වඳිනවලු තේ සත්‍ති සත්තා දේවා උලාරා ධම්මා විමාන අබිනික්කමිත්වා නීලං නමස්සන්ති පතන්න චිත්තෝ කීනාසෝ ගන්නති පංසකූලා බ්‍රහ්මරු 700ක් තම තමන්ගේ විමාන වලින් ඉලට ඇවිල්ලා මනුස්ස ලෝකේ බැලුවලු කිසිම වෙලාවක මේ එකතු කරන මේ කඩප්පුලිකම් කරන මේ ආර්ථිකය පිටපස්ස යන අසුචි මිනිස්සු පේන්නේ නැතුළු ඒගොල්ලන්. පෙනෙන්නේ ඒ රහතන් වහන්සේ නමක් නීල කියලා. උන්වහන්සේ ගිහිල්ලා පහරයිනේ වැටලා තියෙන පාංශකූලයක් ගන්නවා. ගන්නකොට 700ක් దేవතාවෝ. එතන කියන්නේ බ්‍රහ්ම දේව බ්‍රහ්ම වරු කියලා. තේසත්ති සත්තා දේවා සම්මා විමාන අබිනික්කමිත්වා විමානෙන් ඉලට බණුවට පේන්නේ මේ ක්ෂීණාශ්‍රවෙන් වහන්සේ නමක් දැන් rahat වෙලා. ඒත් යන්නේ පටසලුවක් නෙවෙයි. අම්මා කෙනෙක් වදනකොට ගැබ්මල පිහඬ විසි කරපු රෙදි කෑල්ල ගන්නවා පාංශු කුල සංඥාවේ ඒ దేవතාවෝ ඒ බ්‍රහ්මයේ වඳිනවලු අනේ මෙන්න බලන්න තියෙන දෙයක් manuss ලෝකේ කියලා. ඉතින් ඒ වාගේ අපි කවදද අරමුණක ගෙවන් වෙන හැටි දකින්නේ කියලා. ඒක දැකපු දවසට කියනවා පරිඤ්ඤයයි කියලා. ඒක දැන් අරමුණ හොඳට දන්නවා. පරිඤ්ඤය එකන මාමඤ්ඤ කියන එක තමයි බලන්නේ. මේක ගෙවෙනවා. මේක මගේ කියා ගන්න හදන්නේ අනේ මේ කුණුහර පොල්ටනේ මගේ කිව්වේ මම මෙතෙක් කල්. දැන් පේනවනේ මේක කියලා. එයාගේ මාමඤ්ඤ කතාව යනකම්ම සීක පන්තිය තමයි නතර වෙන්නේ. එයා දවල්නෝ වල්න බලන දේ දාලා බලනවා මේ චීන කන්නාඩියට මොනවද මේකේ නිට්‍යව සුඛෝ සුභෝ තියෙන්නේ කියලා. එන්නේ නේක දාලා බලන්න. දාහන්න දාහන්න දාහන්න දාහන්න හැම එකම අනිත්‍යං දුක්ඛං අනාත්තං. වලක්වන්න බෑ. ඒ කාලේ පුරාවටම යාට සීක කියනවා. යම් දවසක තේරුම් ගත්තොත් නමඤ්ඤය කියලා නේ මේක මඤ්ඤනා නොකල යුත්තක් කියලා ඒකට rahat වෙනවා. කරලා කරලා කරලා හැමදේම බහ බහ බල බල බල බල කිසිම දෙයක ගන්න දෙයක් නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා බුදුසසුන සඳහන් කරන මාන්නේ මේ ලෝකේ මට සියල්ල පේනවා මං සියල්ල දකිනවා මේ බැසගන්න මගේ කියාගන්න රිංගගන්න මොනම දෙයක් අත්හැරයි නාලං ධම්මෝ සබ්බං නාලං සබ්බේ ධම්මා නාලං අබිනිවේත අපි කීයකට දැනට බැහැගෙන ඉන්නවද බලන්න මති මතාන්තරවල මේ දේ හොඳයි මේ දේන බටහිර සංගීතය හොඳ නැහැ ඉන්දියාවේ සංගීතය හොඳයි ඒ උත්තර ಭಾರತයේ හොඳ නැහැ. දක්ෂිණ ಭಾರತයේ හොඳයි. චීන කෑම හොඳ නැහැ. ජපන් කෑම හොඳයි. බටහිර පරණ තිබුණු සම්ප්‍රදාය හොඳ නැහැ. දැන් තියෙන එක හොඳයි මොන මොන දේවල් අපි පටලවාගෙන තියාගෙනවද කියනවනම් ඒ හැම දෙයක් නිසාම දුකක් උපදිනවා. අපි යමක් යමක් ඇල්ලුවා නම් මේ අපි ඇල්ලුවත් නැතත් නිකන් ගෙවිලා යන දේ. අල්ලන්නේ මොකද්ද? යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා මේ මේ මගේ කියලා අපි අල්ලගත්තනම් අල්ලගත්ත තේන් පමණමයි දුක අපි අල්ලගත්තේ නැති කිසිම දෙයකින් කවදාකවත් දුකක් ඇවිල්ලා නැහැ. ප්‍රේමතෝ ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ. දැන් මේ වෙනකොට අපි යම් ප්‍රමාණයක් අල්ලගෙන ඉන්නවා. අද ප්‍රමාණය විශාල නම් දුක වැඩි. අල්ලගෙන ඉන්න ප්‍රමාණය අඩු නම් දුක අඩුයි. ඉතින් අපි දරුවන් අපි මොකක්ද උගන්වන්නේ? අඩුවෙන් උල් අල්ලපන් කියලා. අපි අපි ගෝලයන් මොනවද උගන්වන්නේ? අපි මොනවද දෙන්නේ රටට? දවල් මිගිල් රෑ දනියල තමයි භාවනා කරනකොට නම් මේ ක්ෂය වීම බලන්න භාවනා කරනවා. එළියට බහැපු ගමන් ඉතින් රස කරනවා රේක්කයක් අතේ තියාගෙන ඉන්නවා. ඒ ලොකු තාන්ති ඉන්න කාලේ කියනවා මේ සංඝයා වහන්සේලා මේ දායකයන් කියන බණට දානකෙක්ක කියලා කියන්නේ. ඉතින් ධායක වැඩියෙන් ගෙන්නගෙන වැඩියෙන් බඩු රොක් කරගන්න පුළුවන් නම් වැඩියෙන් ධායක සාදු සාදු කියනවනම් ඕකට තමයි දක්ෂකම තියෙන්නේ. බුරුම්බාවෙන් කියනවා නිච්ඡං අනිච්ඡන්ති පදන්ති සමනා ඝටම්බි බින්දේ කලහං කරොන්ති කියලා. නිතරම කැපකාරයින්ටත් කියනවා දායකයන්ටත් කියනවා සිවණ පිළිසෙට කියනවා අනිච්ඡං අනිච්ඡං අනිච්ඡං කියලා නිට්ටිය වශයෙන් කියනවලු. අනිච්ඡං නිච්ඡන්ති. හැබැයි කලගෙඩියක් හරි බිඳුනොත් කැපකාරයන් අදී ගහනවලු ඔලුවටම. ඝටම්බෙ වෙන්නේ කලහම් කරන්ති. සංඝයා විතර දැලිපිය පාවිච්චි කරන જાතියක් මේ පොඩි දෙයකට සිස් ගාලා කපලා දාන. මෑණිවරුත් ඒ වගේ තමයි. පොඩ්ඩ වැරදිච්ච ගමන් ඔය ප්‍රේමවන්තකම මොකුත් නැහැ. සිස් අන්තිමට දන්නේ කොහෙන්ද පිහ බැස්සේ කියලා. හැබැයි නිතරම කියන්නේ අනිච්චන් තමයි. නිච්චං අනිච්ඡන්ති වදන්ති සමනා ඝටම්පි වින්තිය කලහං කරන්තේ කියලා තියෙනවා. පොඩ්ඩ නිකන් මැටි කලයක් කරනොත් ගහ ගන්න. මේ කැපකාරයත් මැටි කලයක් කරනොත් ගහ ගන්න. ඉතින් මේ මේ මේ චරිතය තියෙන තාක්කල් අපිට සීක මට්ටමේ ඉන්න පුළුවන් නැත්නම් අන්ධ පුතජන මට්ටමේ ඉන්න පුළුවන්. මේක තේරුම් අරගත්තාම මේ මැටි කලවලට අපි කරන රණ්ඩුව මේ తాවකාලික දේවල්ට අපි කරන රණ්ඩුව බුදු කෙනෙක් නොහිටියානම් වෙන මොනෝ කරන්නේ අපි? ඔච්චර විතරයි අපි දන්නේ. නමුත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේට සියල්ල දකින්නවා, සියල්ල දන්නවා. ඒකල කියනවා උඹලත් මේ පටවින් මේති මඤ්ඤති පටවින් පටවියාමඤ්ඤති මේ මගේ පටවිය මේ මගින් වෙච්ච පටවිය මට මගේහි මට මම වෙමි මේ පටවිය මේ තරම් වෙනස් වෙන එකක් දැකපන් පටවිය විතරක් නෙවෙයි ආපෝ විතරක් නෙවෙයි තේජෝ විතරක් නෙවෙයි ඉවර වෙනකම සංකල්ප 28ක් පෙන්නලා කියනවා නිවන පිළිබඳවත් ඔච්චරමයි අමන මිනිස්සු හිතන්නේ කියලා. නිවන මට වේවා කියලා හිතනවලු. ඒ හිතන තරමට දුක එනවා කියලා බුදුහාමුදුරු කියලා. ඉතින් අටුවාචාරින් වහන්සේලාට පැනඩෝල් ගහන්න වෙන සයිසියක් තියෙනවා. ඒනවා නිවනත් එපයි කියන්නද කියලා. මේ සංකල්ප 27 අන්තිම එක තියෙන පට වියාපෝ තේජෝ කියලා අන්තිමට තියෙන්නේ නේව සංඥා නාසඤ්ඤායතනේ කියලා අන්තිමට නිබ්බාන කියන එකත් අතුවාචාන් වහන්සේ කියන ඔය කියන්නේ අපේ නිවන නෙවෙයි මේ Hindu කට්ටියගේ නිවන අපේ නිවන උනාට කමක් නැහැ කියලා අර සංකල්පෙට බැඳුනට කමක් නැහැ කියන අදහස තියෙනවා. නමුත් නිවන කියන සංකල්පේ කවදාකවත් නිවන නැහැ. ඒක තේරුම් ගන්න අනිකුත් සංකල්ප ගානටම අපි ළඟ තියෙන මේ එක එක එක එක අරකට රුචි මේකට අරුචි කියන ගතිය වගේ ඒ නිවන කියන සංකල්පයේ විනිපදවත් පටවි ධාතුව වගේම ඔක පටන් ගන්නකොටයි ඔක කරගෙන යනකොටයි අන්තිමට ඒක වැටෙන හැටි බලනකොට ওই නිවන පිළිබඳව අදහස ඉස්සරහට යන්න යන්න වෙනස් වෙනවා. අපි හිතාන හිටියනම් නිවන කියන්නේ මේක කහා පාට චීස් කැල්ලක් වගේ කැල්ලක් ඒක ගියාම අතට හම්බ වෙනවා රහත් වෙනකොට කිය භාවනා කරනකොට කරන පේනවා ඒ හිතාන ඉන්නවල ඔක්කොගෙම අර පටහි ධාතුව බලා ඉන්නකොට වගේ පුදුමාකාර වෙනසක් ඇති වෙනවා කියලා. ඒක කියනකොට මම දන්නවා කිසි කෙනෙක් කැමති නැහැ කියලා. ඔක්කොම හිතනවා මේ නිවන සංකල්පේ වෙනස් වෙන්නේ නැති එකක් කියලා. නමුත් නිවන කියන්නේ සංකල්පයක් න ะ සංකල්ප කියන්නේ වෙනස් වෙන එක. මෙන්න මේක කවදා හරි මේ නිවන පවා මම හිතන්නේ මේ සීලය කියන එක එන්නේ එන්න අර්ථ වෙනස් වෙනවා. මේ සතිය කියන එක සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල අට පොලක අර්ථය වෙනස් වෙනවා. වීරිය කියන එක නව පොලක අර්ථය වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා කවුරු හරි යවුවොත් මොකද්ද සතිය කියලා? එයාට කියනවා සතිපට්ඨාන සතිය එකක්. ඉන්ද්‍රිය සතිය තව එකක්. බල සතිය තව එකක්. සතිපට්ඨාන හතරයි, ඉන්ද්‍රිය එකයි, බල එකයි, සබ්බොජ්ජංග හතයි. සම්මාදි සම්මා සති කියන එක අටයි. මේ අටේදී මේ සතියේ අර්ථකථනය වෙනස් වෙනවා. ඒ නිසා අපි දහම්පාසල් ළමයකින් ඇහුවොත් දැන් මෑණියකින් අහන මොකද්ද මෑණිය සතිය කියන්නේ? මෑණියෝ දෙන උත්තරයක්. මෑනියෝ දෙන එක කාටද බොරු කියන්න පුළුවන්? කාටද ඇත්ත කියන්න පුළුවන්? මේක විපරිණාමය වෙන දෙයක්. භාවනා කරගෙන කරගෙන යනකොට සතිය පිළිබඳ අපේ මතිමතාන්තර වෙනස. ඒහා සමානවම ඕනම කෙනෙක්ගේ නිවන පිළිබඳ මතිමතාන්තර වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන සුළු දෙයක් බවට තහවුරු කර දැක්වීම තමයි අපි ඔය භාවනා කරනවායි කියලා විශේෂම විපස්සනා භාවනා කරනවායි කියලා අපි සමත භාවනාවෙන් අරමුණක් මුණට මුණ දාලා බලාගෙන හිටියට පස්සේ නැත්නම් අරමුණක් මුලිච්ච කරගත්තට පස්සේ ආපాతගත කරගත්තට පස්සේ යම් කිසි කෙනෙක් මේ ආපాతගත කරගත්තේ මේකේ වෙනස් වීම දකින්නයි කියන එක දන්නවනම් එයා විපස්සනා භාවනාවේ ඉන්නේ. දැන් මේ ආපాతගත කරගත්ත එක වෙනස් නොවිය යුතුයි කියනවනම් එයාට සමත මට්ටමින් එහාට යන්න බෑ. ඒ බුදුන් පඬිස්සවාංශ කියනවා අපි ගෝයන් කපනකොට එක උප්පිඩක් අතින් අල්ලා ගන්නවා අල්ලාගත් එක දැකැත්තෙන් කපනවා ඊට පස්සේ තව උප්පිඩක් කරලනවා. දැන් ඒකත් මේ අල්ලන්නේ ආදරයට නෙවෙයි කපන්න. උප්පිඩ අල්ලන්නේ කපන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අරමුණක් අල්ලන්නේ ඒක මේ කරඬුවක තියලා වැඳ වැඳ ඉන්න නෙවෙයි. ඒ අරමුණේ විපරිණාමය බලන්න. එහෙම නැතුව දැකත්තෙන් කැපුවට ඉන්නේ නැහැ. Tamanට අල්ලන්න කපන්න ඕනේ දේ අල්ලන්න උප්පිඩට කපන්න. ආහනේ වගේ ගත්ත අරමුණ මුදුවට පරිණ්‍යයයි කියලා කියන්නේ මුලක් දකින්න මැදක් දකින්න අගක් දකින්න එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා ඒ අරමුණ පිළිබඳව මම කියා ගන්න යන්නේ මේ අරමුණේ විපරිණාමයයි බලන්නේ විපරිණාමයේ බැලීම දුකක් ඕනම දෙයක විපරිණාමයේ බැලීම දුකක් නමුත් මේ විපරිණාමයටපත් වෙන මේ දුකටපත් වෙන දේ මම නෙවෙයි නං මගේ නෙවෙයි නං මගේ ආත්මේ නෙවෙයි නං ඒක මම කියා ගන්න එක න දුක විඳිනවා මේක මම නෙවෙයි කියා ගන්න එක්කන දුක ප්‍රහාණය කරනවා. ඒ නිසා මේ ධර්මතාවයක් එහෙම නැත්නම් Tamanda ආණ්ඩු මට්ටු කරගන්න බැරි දෙයක් මම ඊ කියාගෙන දුක් විඳින එක ගිනි අඟුරක් අත්තට අරගෙන දනව දනව දනව කියලා ගෑ ගන්න එක්කෙනෙක් වගේ අතාරින්න ඉවරයි අතාරින්න බෑ අපි මෙතෙක් කල් කරලා තියෙන වැඩවල හැටියට අපි අර ගිනි අඟුරු අද්දෙන් තියාන ධනවට අතින් අතට මාරු කරගෙන ඒත් දන ගිනි අඟුරු අතින් අතට මාරු කරත් ඒක ධනවා. ඔන්න ඕකට කිට්ටු කරන්න පුළුවන්. දැන් අපි ඔන්න අරමුණක හිත තියාගෙන ඉනකොට අරමුණ හොඳට ගෙවෙනවා. ගෙවිලා ගියාට පස්සේ හරියට කමටහන සුද්ධුනොත් කොයි වෙලාවක හරි ඒ යෝගාවචරයට කියන්න වෙනවනේ. කිය වෙනවනේ ආස් ප්‍රසවාසී වුණාට පස්සේ ආස්වාදයේ පටන් ගන්න ඉස්සලා මොනවත්ක්ම නැහැ. දැන් රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥත් නැහැ, සංස්කාරත් නැහැ, විඥානයත් නැහැ. දැන් අපි යන වේගය හැටියට අපිට ඒක අහුවෙන්නේ නැහැ. අපි යන්නේ කාගෙන යනවා. ඒ නිසා ආස්වාද ප්‍රසවාස ටොංගාණින්වත් අහුවෙන්නේ එක එක එක එක පිටි ගහන පිටි ගහන යනකොට පේනවා ප්‍රසවාසය ඉවර වෙලා 100ට 100ක්ම නතර වෙලා තමයි ආස්වාසය පටන් ගන්න. ආස්වාසයේ 100ට 100ක්ම වෙන තමයි ප්‍රසවාසය පටන් ගන්න මේ දෙක කිසිම සම්බන්ධයක් නැහැ. ආස්වාසේ තියෙනකම් ප්‍රසවාසේ නෑ ප්‍රසවාසේ තියෙනකම් ආස්වාසේ. ඒ දෙක එකිනෙකට සම්පූර්ණ වෙනස් දෙකක්. මේ දෙක වෙන් කළා දැනගත්තකම ඒකට කියන පරිච්ඡේද ඥානය කියලා. ඒකට පේනවා මේ දෙකේ මාරු වෙන වෙලාවේ, මාරු වෙන වෙලාවේ කොයිද හිත තියෙන්නේ? රූපයකද වේදනාවකද සංඥාවද සංස්කාරයකද මොකක්වත් නැහැ. නමුත් අර වේගයේ වැඩිකමට අහුවෙන්නේ නිසා අපි පුළුණු ගිරික පොත්ත ගලවන්න වගේ ඒක ආස්වාසයක් බලනවා, ප්‍රස්වාසය බලනවා. ආස්වාදය බලනවා ප්‍රසවාසය බලනවා කියලා මේක හොඳ නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් බලනකොට පේනවා මේක වළක්වන්න බැරි දෙයක් තමයි මේ දෙක අතර මැද පරිච්ඡින්න අවකාශයක් තියෙනවා කියන්නේ තියෙනවාමයි දැන් මේ උළු බිම හයි කරලා තියෙන ඒ උළු කැට දෙකක් අතර අනිවාර්යයෙන්ම මැද තියෙනවා ග්‍රවුඩ් පාරක් ඊට පස්සේ හැබැයි දැන් බැලු බැලමට මේක යායට පෙනුනට මේ පුරුද්දලා හදපේකක් ආන්නේ වගේ මේ ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් ප්‍රස්වාසයෙන් ආස්වාසය වෙනස් කියලා. ඒ අතරමැද පරිච්ඡින්න අවකාශයේ හෝ ආනපන සම්පූර්ණ ගෙවුනට පස්සේ තියෙන හිස්තන දැක්කට පස්සේ ওই ලියුම් වල ලියනවා මට මොනවත් නොදැනී ගියයි කියලා. නමුත් නොදැනී ගිය බව මට කවදාකවත් තේරුම් ගන්න මගේ ඉන්ද්‍රියයන්ට බෑ. මගේ ඉන්ද්‍රියයන්ට පුළුවන් දැනෙන දේ දැනගන්න විතරයි. ඉන්ද්‍රිය ඥාණය තියෙන්නේ අරමුණක් ආපු වෙලාවේ රූපයක් ආපෙලක සද්දයක් නෙවෙයි කියලා දැනගැනීමේ හැකියාව ඉන්ද්‍රියන්ට තියෙනවා. සද්දයක් ආපුවහම රූපයක් නෙවෙයි කියලා දැනගන්න ඉන්ද්‍රිය ඥානෙ තියෙනවා. ඒවට කියනවා ඉන්ද්‍රිය බද්ධ ඥානෙ කියලා. නමුත් අභාවය එහෙම නැත්නම් අවකාශය එහෙම නැත්නම් හිස්තන කිසිම ඉන්ද්‍රියකට දැනගන්න බෑ. නිසා අපි කරන්නේ ඉන්ද්‍රයන්ට දැනෙන අරමුණක් දීලා ඒක ගෙවෙනකම්ම ඉඳලා ඉන්ද්‍රයන් අසරණ කරලා දානවා. ඒකට ඕනනම් කියන්න පුළුවන් අනින්ද්‍රිය බද්ධ ඥානයක් කියලා. අනින්ද්‍රිය බද්ධ ඥානෙ හිස් තැන. අනින්ද්‍රිය බද්ධ ඥානෙ තුච්ඡ දෙයක්. අනින්ද්‍රිය බද්ධ ඥානෙ ශූන්‍ය දෙයක්. අනින්ද්‍රිය බද්ධ ඥානය තුච්ඡ දෙයක්. අනින්ද්‍රිය බද්ධ ඥානෙ පරතෝ. අනින්ද්‍රිය බද්ධ ඥානෙ අනත්තයි. ඒක නිසා අනින්ද්‍රිය බද්ධ තැනට වැරදිලා හරි හිත ගියොත් ඒ යෝගාචර සාමාන්‍ය වචන පාවිච්චි කරලා කියනවා මට නොදැනුණයි කියලා. නමුත් ඇහුවොත් නොදැනුණ බව දැනගත්තේ කොහොමද කියලා. දැන් අපි මෑණියකින් අහනවා සතිය පිට බව දැනගන්නේ කොහොමද? ඒ දුර්කීතයි මම සතිය පිට බව දැන ඉඳගෙන ඉනකොට මම හැප්පෙන තැන දැනෙනවා මට. නැත්නම් ආස්වාද ප්‍රසාර දැනෙන. හොඳට බලන්න ආස්වාද ප්‍රසාර. ආයතකොට මේ දෙක අතරමැද හිස් තැන තියෙනකොට මොකෙන්ද දැනගත්තේ කියලා ඇහෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද, මනසෙන්ද කියලා. එක ඉන්ද්‍රියකටත් අහු වෙන්නේදී නිවන් දොරක් එතන තියෙනවා. හැබැයි ඒකට අපි පුදුම බයයි. අපි නිකන් කුක්කිට ගලේ ගැහුවාගේ නන්නත්තර වෙලා යනවා මොනවත් නොදැන තැනට යනකොට. ඉතින් කමඨාන සුද්ධ වෙලා සුද්ධ වෙලා සුද්ධ වෙලා මේ යෝගාවචරය මේක විඥානට්ඨිය. විඥානේ පිහිටන්න පුළුවන් තැනක්. විඥාණයට läග ගන්න පුළුවන් තැනක්. විඥාන තිප්පොලක්. ඒ නිසා මේක ප්‍රතික්ෂේප කරන්න නෙවෙයි. අපි ඒක හා කියමු කමන්නේ. මොනක්වත් නැත්තනක් තියෙනවයි කියලා මේකට සාදර වෙච්ච දවසේ කවදා හෝ ඒ හිස්තැනට සාදර වෙලා හිස්තනත් ප්‍රකෘති තත්වයක් එපමණ කියනවා අපි සමතුලිතතාවයක් ආන්නේ සමතුලිතතාවය දැනගත්තොත් එයාට තේරුණා මේ හිස්තැනට සාපේක්ෂව තමයි දේවල් තියෙන්නේ. දේයට සාපේක්ෂව තමයි හිස්තැන තියෙන්නේ මේ දෙක අතර. මොකද්ද හේතුඵල ධර්මයක් අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙනවා. අපි මෙතෙක්කල් සංසාරේ ඇති දේවල් වලින් තමයි මේ නීති හදාගෙන විවත්ත හදාන කටයුතු කරු හැබැයි ලෝකයේ 96කටත් වැඩිය තියෙන හිස් තැන. ඒක දැන් ක්වොන්ටම් ෆිසික්ස් වලින් ඔප්පු කරලා ඉවරයි. ඇති දේ මේ පරිමාවක් ගත්තොත් ඒ පරිමාවේ ආස්තිකත්වය එහෙම නැත්නම් මැට එහෙම නැත්නම් කියන අංශු ප්‍රමාණය පරිමාවෙන් හැම වෙලාවෙම 104ක්වත් නැහැ කියලා. සමහර කරන දෙකක්වත් නැහැ කියලා. ඔය 102 තමයි රණ්ඩු ඊර්ෂ්‍යා ක්‍රෝධමාන සේරම තියෙන්නේ. කවදා හරි දැක්කොත් ඒක තියෙන විශාල හිස්තැනක කියලා එයාට තේරෙන්න පටන් අරගෙන අපේ අත්තමුත්තවත් මේක දැකලා නැහනේ. උන්දලක් දැකලා තියෙන මේ තියෙන ටික විතරනේ මේ මායාව විතරනේ. හිස්තැන දැකලා නේ බුදුරජාණන්සේ කියන්නේ මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම කියනවා මම සමස්තය දැක්කයි කියලා. සමස්තය කියලා දකින්නේ මොකද්ද හිස්තැනක්. ඒකේ තියෙන පුංචි අංශු වර්ගයක් අර වහලේ ඉලක්ක ඇවිල්ලා. ආලෝකේ පොඩ්ඩක් આવුත් ඉරෙලි ඒක හරහා යන දූවිලි අංශු පේන එකක් තියෙනවා. පොඩි අන්ධකාරය තියෙන වෙලාවක වහලේ පොල්ලතු වහලක හිලක් බිමට වැටෙනවා. ඒක හරහා යන අංශු ටික පේනවා. අනිත් පැතිවල බලන මොනවක් පේන්නේ නැහැ. ඒ වගේ කවදා හරි ජීවිතයේ යෝගාවචරය දැක්කොත් මේකේ හිස්තනක් මේ තියෙන හිස්තනේ හොල්මන් වගේක් තියෙනවා. ඒ හොල්මන් තමයි පටවිය ආපෝ තේජෝ වායෝ කියන්නේ. ඒක තියෙන අවකාශයේ මේ අවකාශයේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒක ආධ්‍යාත්මික දෙයක්. ඒක ආගමකින් විතරයි අල්ලන්න පුළුවන්. ඒක නිසා ආගමින් ගිහිල්ලා හිස්තන අල්ලපන්. අල්ලලා කවදා හරි ඒක වශී කරගත්තොත් ඒක සිද්ධි කරගත්තොත් තේරෙන පටන් ගන්නවා ඇති දේ 100ට 5ට අඩුයි. ගණිත ක්‍රමයේ 100%ට අඩු නම් නොගිනිය යුතුයි කියලා දාන එක. ඉන්සිග්නිෆිකන්ට් කියලා. පඨවි හෝ ආපෝ හෝ තේජෝ හෝ වායෝ හෝ සමස්තේ කද්දාක 100%ක් නැමේ හිස්තනක් තියෙන කියලා මේ මිනිස්සයාට මේක තේරුම් කරාට පස්සේ හිස්තැනට ආසාවක් ඇති වෙන්න පුළුවන් කියන එක තමයි බුදුරජාණන්සේ මෙතන පෙන්නන්නේ. හිස් දෙයට ආස වෙන්න පුළුවන් ඇති දෙයට සාපේක්ෂව. දැන් මෙතෙක් කල් ඇති දේ තමයි තරංග යවි. ඇති දේ තමයි කතන්දර හැදුවේ. ඇති දේ තමයි මේ ඔක්කොම හදාගෙන බවාගෙන ගියේ. භාවනාවෙන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම් වෙලාවක මේ ඇති දේ ගෙවන් කෙරුවට පස්සේ ඇති නැතිකම කියන එක, අවකාශය කියන එක, අභාවය කියන එක දැක්කට පස්සේ ඒ යෝගාවචරයා මේ තර්කකමේ දිගේ ගියා නම් යාට පේන්න පුළුවන් මේ නැති දේ කිසිම ප්‍රශ්නයක් නැති නිසා ඇයි නැති දේට නිවන කියන්නේ නැත්තේ කියලා. මම ඒ දවසක් ඔය ඇලන් මෙතින් රාම කියලා බණ කියනකොට ඉතින් මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී කමඨාන සුද්ධ කරන එක නම් බොහොම සන්තෝෂයෙන් ප්‍රකාශ කරා. ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ස්වල්ප වේලාවකින් ආනපන සම්පූර්ණ වෙලා හිස්තැනට ආවා. හැබැයි ටික වෙලා ගියා ආයෙ ගැසිලා ආය ආනපනට ආවා. ආයෙ ටිකක් වෙලා ඒක දිහා බලනකොට ඒකත් නැති වුණා එන්න එන්න එන්න එන්න මගේ අර හිස්තැන වැඩි වේගෙන වැඩි වේගෙන ගියා කිව්වා මං කෝ එහෙනම් තට්ටු වෙලයි කියලා වැඩි. තියෙනවනේ කිව්වා එහෙනම් සාස මොකක්ද දැන් කියන ඔබ හන්ත මේක වැඩි කරන්න කියලා කියනවා දැන් මම ඒක කරනකොට කියනවා මේ ඒක හම්බවීමත් පටලැවිල්ලක් කියලා. එහෙම නැත්නම් ඒක නෙවෙයි මම මේ කියන්න දන්නේ කියලා. ඉතින් ඔක්කොමලා සබාවෙ ඉන්න කට්ටිය ඉතින් දැක්කේ අර අරමුණු දැකලා අරමුණු ගෙවන් කිරීම හිස්තන නිෂ්ඨාව කියලා පරමාර්ථය කියලා. ඉතින් මම ඇහුවා හරි මම මෙහෙම ආන්නම්කොද අනිත් දවසේ භාවනා කරනකොට හිස්තන හම්බුනේ නැත්නම් ඒකට කනගාටු වෙනවද කියලා ඔව් ඔව් ඇයි අද හම්බුණා හෙට හම්බුනේ නැහැ ඒක දැන් මේ හිස්තන පිළිබඳ තණ්හාව කියන එකක් තියෙන්න පුළුවන් නේද ඇති දෙයට තණ්හා කර කර ගිය මේ අපි කවදා හරි බුදු කෙනෙක් ඇවිල්ලා පෙන්වුවාට පස්සේ මේ හිස්තන ඇති දේ හරහා දැකීමෙන් ලබන්න පුළුවන් විශේෂ ඥානයක් කියලා කාටද පුළුවන් වෙන්නේ මේ නැති දෙයටත් තණ්හා උපදවන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා භවරාගානුසේදිගේ යනකොට හිමීටම කාමරාගානුසේදිගේ යනකොට පටිඝානුසයක් එනවා. ඇති දෙයට ප්‍රිය කරපු මිනිස්සයා නැති දෙයට ප්‍රිය කරන තැනට පැටලෙනවා, පටලවෙනවා, මාරු වෙනවා. ඒ මිනිස්සයාට තේරෙන්නේ ඊට පස්සේ කියනවා අවුරුදු 4ක ඉස්සලා භාවනා කරන ස්වාමීන් වහන්සේ මොනවත් නැත්තන් ගියා ඊට පස්සේ බබා මැරුණා අම්මට ලෙඩ වුණා එතෙන් යආගන්න බැරි වුණා දැන් මට මේ නැති තැනට යආගන්න බැරි වුණා කියලා නැති තැන නොලැබීම දුකක් කරගෙන ජීවත් වෙනවා ඉතින් ඒකට අර ඇති දේ නැති කරන්න බුදුරජාණන්සේ උගන්වපු පාරේ යහ කෙලවරේම තියෙන නැතිකම ඒකත් ඇතිකම වගේම සුෂ්ණා උපදවන්න මාන උපදවන්න දිට්ඨි උපදවන්න සංකල්ප ඇතිකරන්න පදනමක් වෙන්න පුළුවන් නිසා නැතිකමම නෙවෙයි නිවන කියන්නේ. සරුවචන්සේ වැඩ ඉන්න කාලේ ආස්තිකත්වය සහ නාස්තිකත්වය කියලා වාද දෙකක් තිබුණා. ඉතින් ආස්තිකත්වයේ නටට මිනිස්සුන්ට නාස්තිකත්වයේ කිව්වා ඕක මහොඩ මෝඩකමක් කරන්නේ. නැතිකම බලන එකයි අපි කරන්නේ. ඒගොල්ලෝ කිව්වා අම්මෙක් නැහැ, පියෙක් නැහැ, හොදක් නැහැ, නරකක් නැහැ, දුන් දෙපලයක් නැහැ, මොකුත් නැහැ නෑ. ඒකට ඇති ඇතිවද කියනට ගම පිස්සු කතා කරනද මවක් ඉන්නවා පියක් ඉන්නවා දානයක් තියෙනවා හොඳ දෙයක් තියෙනවා නරකක් තියෙනවා කියලා ඇති ඇති ඇති ඇති ඇති කියන 10ක් මට කියනවා නැති නැති කියලා බුදුන් කොයි දෙකෙන් එකකවත් ඉවර නැහැ කියලා ආස්තික දෘෂ්ටිය හෝ නාස්තික දෘෂ්ටි නිවනක් නෑ මෙතන අවශ්‍ය වෙලා තියෙනවා ආස්තික දෘෂ්ටියේම ගිලිලා කරවිලේ වැඩිච්ච පණුව වගේ උපදිලා මැරිලා ජත වෙන මනුස්සයන නාත්තික දෘෂ්ටියක් තියෙන බව දැකීම හරි වටින දෙයක්. නාස්තික දෘෂ්ටියේ ඉන්න මිනිස්සයාට මේක දෘෂ්ටියක් මේකට විකල්පයක් වගේ ආස්තිකත්වයේ තියෙන කියලා මෙන්න මේ දෙක පෙන්නන එක තනි ඇහින් වස්තුවක් බලනවා වෙනුවට දෙකෙන් බලන එකට ගැඹුරු පේනවායි කියලා අපිට භෞතික විද්‍යාව උගන්වලා දීලා තියෙනවා. තනි අහල බලන මනුස්සයාට තනි තලෙ ඔක්කොම පේන්නේ. ඇත් දෙකෙන් බැලුවොත් තමයි ගැඹුරු පේන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා ලෝකයා උපදින්නේ ආස්තිකේන. ඇති දේවල් වලට රණ්ඩු කරනවා ඒක ජීවත් වෙලා මැරෙන්නේ මේකේ. ඉතින් බුදු කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබ දන්නේ නැති වුණාට පුතේ බලපන් මෙන්න මේ දෘෂ්ටි කෝණය ඔය ආස්තිකත්වයේ ජීනොට නාස්තිකත්වයේ සාපේක්ෂ වශයෙන් තියෙනවා. සමහර උප්පත්තිම නාස්තිකයි. අත්තිකිලමත අනුയോഗය කියන්නේ ඒකට. එහෙම නැත්නම් උච්ඡේදවාදී කියන්නේ ඒකට. ඒ මනුස්සයෙක් කිව්වොත් නෑ මේ ලෝකේ సౌందර්යයක් කියලා එකක් තියෙනවා මවෙක් පියෙක් තියෙනවා හොඳ දෙයකට හොඳ ලැබෙනවා නරක කිදුවොත් නරක ලැබෙනවා කියලා පිස්සු කතා කරනවාද ඒව බොරු වැඩ මේකේ ගණ්ඩ දෙයක් නැහැ කියලා නාස්තික දෘෂ්ටියන කරනට ආස්තික දෘෂ්ටියට දැම්මොත් එයාගේ ඇස් දෙක පෑදුනා වෙනවා. එහෙම නැත්නම් කියනවා මොළ පළු දෙකේ දකුණු මුලින් වැඩ කරන මනුස්සයා ආස්තික දෘෂ්ටියට බොහොම බරයි. වම් මුලේ වැඩි කරන මනුස්සයා නාස්තික දෘෂ්ටියට බරයි. ඉතින් මේ දෙකෙන් එක පළුවයි වැඩ කරන්නේ මනුස්සයෙක්. ඒක තමයි මේ මේ ස්නායු ශල්‍ය විද්‍යාවේදී හොයාගත්ත වටිනම දේ අපි කොච්චර සමබරව ඇවිද්දත් අපි එක පළුවයි වැඩ කරන්නේ. අනෙක් බඩුව මැරෙන දවසට ෆැක්ටරි ෆ්‍රෙෂ් අලුත් බඩු කවදාකවත් වැඩ කරන්නේ නැහැ මැරෙනකොට බුදුන් ඉන්න බවක්වත් manussත්ත්ව ප්‍රතිලාභයක්වත් චන සම්පත්තියක්වත් සත්පුරුෂ සංසේවනයක්වත් සද්ධර්ම ශ්‍රවණයක්වත් පැවිද්දක්වත් ගැන හිතලවත් නැහැ තියෙන්නේ කාමේ විතරයි එහෙමනේ ඉතින් ලක්ෂ කෝටි ගණක් ඉන්න මිනිස්සු මැරෙන්නේ ආධ්‍යාත්මයක් ගැන හිතන්නෙත් නැහැනේ. නමුත් යම් කිසි කෙනෙක් ඉන්නවා අපිට මාන්‍ය කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගේ බුදුදහමසේ බණක් ඇහුවා. එදාම රහත් වුණා. අඩුවන සෝවන් වුණා. තව සතර පස්සේ රහත් වුණා. ඊට පස්සේ කාදාකත් මනුස්ස ලෝකෙට ආවේ නැහැ. කැලේමයි ජීවත් වුණේ. ඒ ස්වාමීන්සේ දකුණු පැත්තේ ඉන්නවා වම් පැත්ත ගැන කතාවක් නැහැ. මෙන්න මේ වගේ මේ දෙන්නෙක් පෙන්නුවාට මොලේ ඇතුලේ ඔය දෙන්නම ඉන්නවා. කවදද මේ දෙන්න එකතු වෙන්නේ? ආස්තිකත්වය කියන්නේ සංකල්පයක් විතරයි. නාස්තිකත්වය කියන්නේ සංකල්පයක් විතරයි. ආස්තිකේ ඉන්න කෙනා නාස්තිකේ පෙන්වන්න පුළුවන් ප්‍රතිපදාව දිගේ ගිහිල්ලා. නාස්තිකේ ඉන්න කෙනාට හරි අමාරු. එයා පිළිගන්නේ ප්‍රතිපදාවක්. ඒත් ගියොත් ආස්තිකත්වය පෙන්වන්න පුළුවන්. මෙන්න මේ දෙක දැකපු දවසේ මනුෂයාට ලෝක විශ්ය කියන එක නැත්නම් ලෝක දර්ශනය කියන එක ඇත් දෙකෙන් බලපු ගන්න ඉන්න පුළුවන් වෙනවා. අන්න ඉදිරියට ආවට පස්සේ තේනවා ආස්තිකේ තියෙන නාස්තිකයට සාපේක්ෂව. නාස්තිකේ තියෙන ආස්තිකයට සාපේක්ෂව මේ දෙකම දිහා බලලා ඇතයි කියලා හෝ නැතයි කියලා වෙන් කරන්නේ නැතුව දෙකට සමහිත ඇතිකරනද ආස්තිකයට කැමති කරන නාස්තිකයට වෛර කරනවා. නාස්තිකයට කැමති කරන ආස්තිකයට වෛර කරනවා. අන්නේ දෙක දැන් මම මම මේ අරමුණක් මතුවෙනවට වෛර කරනවා නම් මම හිතන්ට ප්‍රේම කරනවා. හිස්තැනට වෛර කරනවා නම් වස්තුවට ප්‍රේම කරනවා. එහෙම නැත්නම් හිතට වෛර තරහ ආස කරනවා නම් වස්තුවට වෛර කරනවා. ඒ නිසා අපිට භාවනා කරගෙන ඉන්නකොට සද්දයක් ඇවිත් ඒක අපි වෛර කරනවා. මොකද අපි අර තිබුණු සමාජයේ කැමති. තව සමහරකට වෙනවා හුස්ම ගන්නකොට ගිහලා හුස්ම ඉවරුණාට පස්සේ බුදුම බයක් එනවා. බුදුම නිදිමතක් එනවා. බුදුම අසරණ බවක් එනවා. අම්මෝ භාවනා කරන්න බෑ කියලා. ඒ මොකද නාස්තිකයට කැමති නැහැ. ඉතින් මේ දෙකේ මේ භවරාගනුසේ සහ පටිඝානුසේ දෙන්න මේ කරන තට්ටු මාරුව දැක්කට පස්සේ දෙන්නෙක් අතර කිසිම වෙනසක් නැහැනේ. මිනිස්සු ඔක්කොම එකයි. පටන් ගන්නකොට භවරාගනුසේ තිබුණා රූප පටිඝානුසේට බැන බැන. ඌ පටිඝානුසේ පටන් ගත්තා නම් භවරාගනුසේට බැන බැන ඉන්නවා. ඔක්කොගෙම තියෙන්නේ මේ පොඩ්ඩක් වයර් මාරු වෙලා විතරයි. මේ මාරු වෙච්ච එකනට උඹ යන ක්‍රමයට මේ ඇත ඇත ඇත ඇත කියන මිලට නැති කියන එක වෙන්නපා. නැත නැත නැත කියන මට ඇත කියන එක වෙන්න බං අන්න එදාට තේරෙයි මේ manuss ලෝකෙ දිහා නොසැලෙන මනසින් తాදී මනසකින් එහෙම නැත්නම් දෙක දිහාම සමහිතකින් බැලීමේ ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. හැබැයි තාම වැඩේ ඉවර නැහැ. තාම නිවන් දැකලා නැහැ. තේරෙන්න පටන් ගන්නවා අපි ඉන්නේ මොන තරම් තනි ඇහෙන් බලාගෙනද. ඒක නිසා අන්දරේකින් ඇහුවට පස්සේ කිව්වලු මේ මේ දෙනගේ එක හැක් පොට්ටයි එක පැත්තක දත් නැහැ. කොහොමද දැනගත්තේ කියලා එක පැත්තට එක පැත්තට තනකොළ කාගෙන ගියයි කියලා දත් නැති පැත්තේ තනකොළ පොඩ්ඩක් ඉතුරු වෙලා තිබුණා. ඒ නිසා මම දැක්කයි කිවලු කකා කකා එළදෙන ගිහිලා තියෙන්නේ ඇදට. මොකද ඒක ඇහි පේන්නේ ඒ පැත්තට තමයි කකා මේ හැම දෙනක්ම ওই වගේ තමයි. හැම ගවයෙකුත් ඒ වගේ තමයි. ඌට පේන පැත්තට තමයි හැරෙන්නේ. කවදාහක්වත් දෙක සමබරබරලා යන්න බෑ. මොකද අපේ සම්ප්‍රදායට විරුද්ධයි ඒක. අපි UNP වුණොත් ශ්‍රී ලංකාවෙන්න බෑ. අපිට කවදාකවත් හිතන්න බෑ අපිට බෞද්ධ වුණාට පස්සේ මේ මුස්ලිම් මිනිසුන්ට ප්‍රේම කරන්න පුළුවන් කියලා. අපිට කවදාකවත් හිතන්න බෑ මුස්ලිම් මිනිසුන්ට කවදාද මේ බෞද්ධෙක් වෙන්න පුළුවන් මේක බාර ගන්න පුළුවන් මනුස්සකම තියෙනවා. අපි හිතන්නේ මේ සිංහල බෞද්ධය විතරයි මිනිස්සයා. ඌ විතරයි සම්මාදිට්ඨිය ඉන්නේ අනිසේරම විත්‍යා දෘෂ්ටිකයි කියලා. ඉතින් මේ මේ අරගත්ත මේ බරදණ්ඩේ මේ අරගත්ත මේ බරුව මේ අරගත්ත මේ විකෘති දර්ශනය නිසා අපි අර තන තනිය හැතින පොට්ට දෙන එක පැත්තට කකා කකා යනවා වගේ නෑමක් තියෙනවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණ නැත්නම් අපි කියනවා ලෝකේ ඕක තමයි කියලා. අනේ කර්මයට වගේ බුදු කෙනෙක් පහළ කියන්නේ මේ කෙලින් පාරක් තියෙනවා අනන්තය දක්වාම. ඕකේ ගියොත් එක තැන කරකැවෙන. සංසාරේ කියන්නේ ඒ වක්‍රව ගමන් කරන එක කරගිලා කවදා හරි එතෙන් ආපහු වෙනවා. උන්වහන්සේ දෙක පෙන්නලා කියනවා දෙපැත්තේ තියාගන්න මේ වෙලාවේ භව රාගය තියෙනවා මේ අරමුණු වලට ද්වේෂ කරනවා මේ වෙලාවේ අරමුණු වලට ප්‍රේම කරනවා රූප ධර්ම වලටම වර එක ප්‍රේම කරනවා වර එක ද්වේෂ කරනවා නැත්නම් නැතිකමට ද්වේෂ කරන එක න ඇතිකමට ප්‍රේම කරනවා ඇතිකමට ද්වේෂ කරන එක නැතිකමට ප්‍රේම කරනවා ඒ වගේ මේ භාවනාවේ අරමුණ ගෙවිලා යනකොට ඒකිනා ඒ ගෙවී යාම વિશે දක්වන ආකල්පය හරහා ලොකු දෙයක් මතක් කරලා දෙන්න පුළුවන්. Tamanne පේනවාද කලින් අල්ලාගත්ත මේ මතියක එහෙම නැත්නම් මඤ්ඤණාවක ගත කරන නිසා ඇති දේ දිගේ යන මනුස්සයාට නැති දේ දැකපු ගමන් හූල්නවා. බය වෙන්න පටන් ගන්නවා. නිින්ද යනවා. ගැසිලා අතාරිනවා. මොකද්ද කරන්න ඕනේ කියලා හිතා ගන්න බෑ. නැති දෙයකට කැමතිලා යන එකනට සද්දයක් ඇවිච්ච ගමන් ඒකට ද්වේෂ කරනවා. වේදනාවක් ආව ගමන් ඒකට ද්වේෂ කරනවා. මොකද අරමුණ වලට බයයි. අරමුණ නැත්තම් අරමුණ වලට ද්වේෂ කරනවා. මේ දෙකම හිතේ හොල්මනක් විතරයි කියලා. මේ දෙකම හිත ඇති කරගත්ත හිත විසින් මේ ආස්තිකයට සහ නාස්තිකයට වෙන වෙන විදියට විනිශ්චය කරන්න හදන ගතියක් මිස ඇති භවේ නැති භවේ අපිට දුක් දෙන්න ඕන කමක් නැහැ. ඉතින් ඒක නිසා මේ භවරාගානුසී තියෙන කෙනා මේ කාමරාගානුසී තියෙන එකනා ආස්තිකත්වයට ප්‍රිය කරනවා. නාස්තිකත්වයට බය වෙනවා. නාස්තිකත්වයට ප්‍රේකන જાතිකුත් ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ පටන් ගන්න ඉතලම පටිඝානුසීමයි පටන් ගන්න ද්වේෂචත්‍ය කියලා අපි කියනවා. එයාට මේ సౌందර්යයක් නැහැ. ඒක ඒක නොදකින් නොපතන් නොදොම කියන. ඉතින් මේ එක මිනිස්සෙක් තුළම මේ දෙක මේක සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් පටලවා ගනී කියලා මට හිතෙනවා. ෆෙමිනිටි එහෙම නැත්නම් ස්ත්‍රීත්වය භවරාගනුසීතිය. පෞරුෂත්වයේ පටිඝානුසේ තියෙන්නේ. පරුස කියලා කියන්නේ පුරුෂ කියන වචනේ. ඒ අර්ථිනේ ගැටුවම තමයි. පුරුෂයා කියන්නේ ගැටුවම තමයි. ස්ත්‍රීත්වය කියලා කියන්නේ ලෝලත්වෙම තමයි. ඒක ආලිංගනේ තමයි ගත කරන්නේ. ඉතින් මේ දෙන්න එකතු වීමෙන්නේ අපේ මේ භව ගමන යන්නේ. ඉතින් කාට හරි හිතන්න පුළුවන් ද හැම කෙනෙක් තුළම ගෑණියෙකු පිණියෙකු දෙන්නම ඉන්නවයි කියලා. බුදුරජාණන්සේ කියනවා සූත්‍රයක් තියෙනවා අටක නිපාතේ සංයෝග වියෝග පරියාය සූත්‍රය කියලා. ඒකෙදී කියනවා ගෑණියක් ඒ ගෑණිගේ ගෑනු ගතිය පෙන්වන්නට ස්ත්‍රී ලිංග, ස්ත්‍රී නිමිති, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී ආභරණ, ස්ත්‍රී වචන ගොඩාක් කරගෙන එයා හැම වෙලාවෙම ස්ත්‍රී ආකල්ප වලින් තමයි ගත කරන්නේ. ස්ත්‍රී ආභරණ වලින් තමයි, ස්ත්‍රී කතාවෙන් තමයි, ස්ත්‍රී වලින්මයි ගත කරන්නේ. ඒ තරම් මේ ගෑනු ගති පෙන්වන්නේ පුරුෂයෙකුට තියෙන කැමැත්ත නිසායි කියලා. ඉතින් අනිත් පැත්ත තියෙනවා පුරුෂයාගේ පුරුෂ ගති තියෙනවා, පුරුෂ ආභරණ තියෙනවා, පුරුෂ කටහඬ තියෙනවා, පුරුෂ රුචි අරුචිකම් තියෙනවා, ආකල්ප තියෙනවා. එයා ඒක පෙන්වන්නේ ගෑණිකොටදී කැමැත්ත නිසායි කියන. ඉතින් මේ දෙන්නගේ සංයෝගයෙන් මනාපෙකුත් පහළ වෙනවනම් කවදද මහන්නේ මේකේ කෙලවරක් තියෙන්නේ කියලා. ඒකල කියනවා පුරුෂයෙකුට භාවනා කරලා තැනකට ගියාට පස්සේ කියද හැකි මයි ළඟ තියෙන මේ පුරුෂ ගති මහලඟ තියෙන මේ පුරුෂ කටහඬ, මහලඟ තියෙන පුරුෂ ආභරණ, ආකල්ප සේරම මනසින් හදාගත් එක. මිනිස්සු ඉස්ලාම් බ්‍රහ්ම ලෝකෙන් පාරන වෙලාවේ ඥාන පිරිමි වෙන් වෙලා ඉඳලා නැහැ. දැන් කිව්වොත් එම ඥානියෙකුට පිරිමියෙක් කියලා එන්න නඩුවක් නැහැ. කිව්වොත් එම් භාවනා කළ උද්‍යප්ප ඥාණයෙන් හරි ගියාට පස්සේ ඥාන පිටිනුක නැති වෙනවයි කියලා මට හෙට නඩු දායි සරුවචන්සේ දේශනා කරපේ කියලා බලන්න මේ අඩුම ගානේ අපි ළඟ තියෙන මේ ගෑනු පිරිමි කමත් පටවපු දෙයක් කියලා manussකම නැති කරන්න ආපු කුණු හරපයක් කිය. මේක තියෙනකන් අපිට කවදාකවත් මිනිස්සෙක් වෙන්න බෑ. මම ස්ත්‍රීත්වය අරගෙන ස්ත්‍රී සඳහා සටන් කරන්න යන තාකල් මේ මිනිසයා තනිය හැ තියෙන පොට්ට දෙනක් වගේ තමයි එක තැන කරකවන්නේ. පුරුෂය අරගෙන පුරුෂත්වයේ පතාගෙන ස්ත්‍රීන් පුරුෂාධිපත්‍යය තියන යන්නේ කිව්වොත් ඒ තනිය හැදෙන හරකෙක් වගේ එක තැන කරකිනවා. manussකම නැහැ කියලා කියතයි. manussකම තියෙන්න මේ දෙකම ඉන්න ඕන. හිතා ගන්න බෑ. ඉන්සන් සිරියය කියනවා අම්මා හොඳයි කිව්වත් වැඩි තාත්තා හොඳයි කිව්වත් වැඩි ඒ නිසා නංගියේ මල්ලියේ පවතමි දෙන්නම හොඳේ කියා කියලා සිරියය කියනකොට අම්මා හොඳයි කිව්වත් වැඩි කියනකොට නංගි ඊ කියනවා තාත්තා හොඳයි කිව්වොත් වැඩි කරනකොට අයියා ඌ කියනවා. අහලා තියෙනවා සින්දු අහලා තියෙනවා. ඒ නිසා නංගියේ මල්ලියේ පාවසෙම දෙන්නම ඕනේ. ඒකට මනුස්සකම වෙනවා. අපිට කවදාද පුළුවන් වෙන්නේ වස්තුවක් දිහා බලලා මේක තියෙන රුචි අරුචිකන් දෙක මේ පිට පිටින් ආව ආකල්ප මඤ්ඤණා මති කියලා තේරුම් අරගෙන මෙව්වට යට වෙලා ඇයි අපි මේ වස්තුව වස්තු වශයෙන් දකින්න බැරි? ඇයි අපිට මනුස්සකම ගන්න බැරි? මේ සිංහල බුද්ධ ධර්මයි පිරිමිකමයි ගෑනුකමයි උපසම්පදාවයි අරනිකායයි මේනිකායයි අර සිවුරු පාටයි මේ සිවුරු පාටයි මොන මල අවුලක්ද මේකේ තියෙන්නේ කියලා බලන්න. ඉතින් අපේ ලොකු සාන්තේ දීලා තිනවා ඒක ගුරු දෙක් කරති ඉන්නවනම් ඔක්කොම තනි පාට සිවුරු ඇඳපල්ලා. එතකොට ওই හඬුව නැහෙනේ. පිරිකර වලින්වත් වෙන් කරන්න යන්න එපා. එක විදිහට හිටපල්ලා. එතකොට පිරිසේකයි. එහෙම නැහෙනේ එකෙක් අඟ උස්සපු ගමන් ඉතින් ඔන්න රණ්ඩු ඒකට මනුස්සකම නැහැ. එතක කවදා හරි අපි මේ දැන් ඉන්න අපි දාගෙන තියෙන පාට කණ්ණාඩි දෙක දැකලා මේ පාට කණ්ණාඩියෙන් දකිනකොට පාට තමයි පේන්නේ. මේක මේ පිටින් දාගත්ත කණ්ණාඩි දෙක බුදුහාමුදුරේ ඉල තිනක ගලවලා දාන්නයි මනුස්සකම මතු කරලා දෙන්නයි අනේ බලපල්ලා දේවල් දිය ඇති හැටිය කවදාකවත් ඔය රාග අනුසේ තියෙන තාක්කයි පටිඝානුසී තියෙන තාක්කල් අපි අර කබර ගෝයා තල ගෝයා කරලා දකිනවා මිසක්කා ඛණ්ඩෝණකමට දකිනවා මිසක්කා හිත ගියතන ආදරජ මාලිගාව හැදෙනවා මිසක්කා දේවල් දිහා බලන්ඩ ඒක සීක මට්ටමේදී දැනගත හැකි අපිට රුචි වෙච්ච හැම දෙයක්ම කවදා හරි අරුචි වෙනවා අපිට අරුචි වෙච්ච හැම දෙයක්ම කවදා හරි රුචි වෙනවා ඒක මේ අපිට පිස්සු ඇදිලා වෙන එකක් නෙවෙයි මේ රුචි අරුචිකම වස්තුවට ආරූඪ කරන ලද්දක් වස්තුවට පටවන ලද්දක්. මේ කට්ටියගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මේ දුසින් ගන්නෙන් රටවැසියට රටට ලෝකෙට කියන්න බෑ. නමුත් අපි යම් දවසක <clears throat> මොකේකට ප්‍රේම කරා ඒ ප්‍රේම නිසා නම් අපිට මේ සංසාරේ දුක ඇවිල්ලා තියෙන අපිට හිතෙනවනේ ඔක අයින් වෙන්න ඕනේ කියලා. ඒ ප්‍රේම කරපු ටික අයින් කරන්න වෙනවනේ. එතකොට අපිට නිකම් ප්‍රේම නොකරපු දෙයකට වගේ කටයුතු කරන්න වෙනවනේ. ආන්න මේ වෙනස එක ජීවිතයක් ඇතුළත මිනිසෙකුට කරගන්න පුළුවන් නම් එදාට තමයි පරිණාමය අපේ හිර වෙච්ච තැන ඉඳලා අලුතෙන් ලෝකෙ දිහා බලලා අපි මේ රාගානුසයට වැඩ කරන්න ගියාම එකක් පොට්ට දෙනක් වගේ එක එක තැන කරකැවෙනවා. පටිඝානුසයට වෙච්චාම අනිත් පැත්තට යනවා කරකිනවා මේ දෙකෙන් ඇද්දකින් බලන් හිටපුවම පේනවා මේ manuss ලෝකේ තරම් ඒකට නිදර්ශන කොහෙවත් තිරිසන් ලෝකේ නෑ, പ്രേත ලෝකේ නෑ, යක්ෂ ලෝකේ නෑ, දිවි ලෝකේ නෑ, මනුස් බ්‍රහ්ම ලෝකේ නෑ. මනුස්ස ලෝකේ පේනවා මිනිස්සු කොච්චර අන්දන්න පුළුවන්ද කියලා. එක එක ක්‍රමවලින් යාට අපේ දැන් තියෙන වෙළඳ ව්‍යාපාර තියෙන. එහෙම නැත්නම් වෙළඳ ප්‍රචාර වැඩ. ඒවා කොච්චර අපි අන්දලාද තියෙන කියලා බලන්න. අපි තියෙන දේශීය දේ තේරම බාල වර්ගයේ රටින් ආපු එක හොඳ එක කියලා දැන් කාලා ඉවරනේ. දැන් ආයෙ සිද්ධ වෙනවා කියන්නේ ඒගොල්ලම දැකලා කියනවා නෑ නෑ මේ දේශීය දේ හොඳයි කියලා. අපි මේ මංගිනත කුෂ්කර්ම વિશેයි උගන්වන්න ගියාම කොච්චර ඒ ඊයේ කියපු එක අද එපයි කියලා ඒ කටින්ම කියන්න සිද්ධ වෙනවා. මේ උගන්නපු වසවිස ඉස්සර වසවිස දාන එක තමයි හොඳම බිස්නස් එක. දැන් කියනවා ඊට මෙට වැඩිය හොඳයි නොකයින් කියලා. ඒ තරමටම අපේ හිත අන්දනවයි කියලා මේකට කියන්නේ. මේ මති මතාන්තර වලින් විෂයන්ගෙන් මහා බහුජාතික සංගම් අන්දනවා. ඒ අන්දනේකේ වැඩිම ඇඳිලා අන්දන්නේ මායя. මායя තමයි අපිට එක එක දේවල් අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ලාභ සත්කාර හරහා ඒ අන්දන ඇඳිලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒ යවකලාපී සූත්‍රයේදී මා තුරාසුර යුද්ධේ මේ සුරේ පරදිනවා. අසුරය දිනනවා. නිර්වචිතක්ත දේවේන්ද්‍රයා කතා කරලා කියනවා මේ විෂ්ණු දෙයියන්ට අපි පැත්තේ ඉන්න හරි ඔක්කොම යන යන මැරිලා අසුරෝ ජය ගන්නවා. එතකොට ලෝකේ අසාධාරණ එනවා. ඒ නිසා මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ඒ විෂ්ණු දෙයියෝ ගිහිල්ලා කීසයිර කලඹලා අමෘතේ හොයාගන්න. ඇවිල්ලා මැරිච්ච අසුරයන් කවනවා. කවර පස්සේ මැරිච්ච අසුරෝ ආයෙ නැගිටිනවා. නැහිටපැ තමයි දජග්ග සූත්‍රය දේශනා කරන්නේ බුදුරජාණන් කියනවා උඹලට බය නම් ආපහු යුද්ධෙට බලන්න මගේ කොඩිය බලපල්ලා කියලා මේ ශක්‍ර දේවේන්ද්‍ර මෙහෙවන යුද්ධය ඉදිරියපත්තේ අසුරිය පරදිනවා අසුර නායකයා වේපචිත්‍ය අසුරේන්ද්‍රයා පණ පිටින් ජීවග්‍රහයෙන් අල්ලගෙන එනවා මේ පාණ්ඩු කම්බල සයිදාසනේ ළඟ. දහලා අසුරේන්ද්‍රයා බැඳගෙන එනවලු පස් පොලකින් කියලා බුදුහාමුදුරු කියනවා. කකුල් දෙක දෙපොලකින් අත් දෙක දෙපොලකින් බෙල්ලෙන් බැඳගෙන ඉල දැන් පතෝල කරලා වගේ දාලා ඉන්නවා. දැන් සක්‍ර දෙවියන්ගේ ආසනාරූඪ වෙලා දැන් යුදාධිකරණය පත් කරන්න හදනකොට අසුරේන්ද්‍රයාට හිතෙනවලු වේපචෙච්චිට යකෝ යුද්ධෙන් පරිදිලත් ඇවිල්ලා තියෙන දිව්‍ය ලෝකෙනේ. මේකේ මිනිස්සු සාධාරණයි කියලා. එතකොටම බැමි දිනවලු. දේව සැප ලැබෙනවලු. ආයෙත් ඉක්මන චික්කේ මං අර සම්පූර්ණ අසුරේන්ද්‍ර නායකත්වයේ දුන්නා මම මෙතෙන් හොරිකඩේ වගේ ඇවිල්ලා යුද්ධ ආයෙ ඇවිල්ලා දෙයියෝ හොඳයි කියනවනේ චිචේ ගහරණා කියනකොට බැමි පහ ආයෙ වදිනවා. ඒතර බුදුරජාණන් කියනවා මේ අසුරේන්ද්‍රයාට වැයිච්ච බැමි පහ දෙයියෝ සාධාරණයි මෙතන හොඳයි කිව්වොත් ලියනවා. අසිරියෝ සාධාරණයි. දෙයියෝ වැරදි කියපුවම වදිනවා. මාරය අපිට දීලා තියෙන බැම්ම ඊටත් වැඩිය වැඩි කියලා තිනවා. යමක් යමක් ගැන මඤ්ඤණා කිරුවොත් ඒ තරමට අපි බැඳෙනවා. යමක් යමක් මේ සියලු මඤ්ඤණා පමණයි කියලා දැනගත්ත ගමන් අපි බැමියොලි ලියනවා. ඒකදී සාමාන්‍ය ඇත්තේ යන්න මඤ්ඤණාවක් කියලා බුදුහාම කියනවා. නැත්තේ යන්න මඤ්ඤණාවක් කියලා තියෙනවා. රූප ලෝකය කියන්නේ මහන්නේ මඤ්ඤණාවක්. අරූප ලෝකය කියලා කියන්නේ මඤ්ඤණාවක්. මම ඇත්තෙක් වෙමි කිව්වනම් එහෙනම් අහුවෙලා. මම නැත්තෙක් වෙමි කිව්වනම් ඊට විරුද්ධ මතයට අහුවෙලා. ඒ නිසා මේ මඤ්ඤණා ටික තේරුම් අරගෙන ඒකෙ මිදී හැරි යෑම සාමාන්‍ය ලෝකයා කියන්නේ චපලකම කිසිම මතයක් නැහැ. ඔහේ නිකන් ඒකට කියනවා අමරාවික්කේපවාදේ කියලා. ආන්දගේ ප්‍රතිපත්තිය කියලා. lessala යන ප්‍රතිපත්තියෙන් ඉන්නේ. ඒසා මඤ්ඤණා පිළිබඳව කතා කරන ලෝකේ ගත්තාම අවුරුදු 6ට යනකම් පොඩි දරුවෙක්ගේ කද්දාවත් මඤ්ඤණා නැහැ. අවුරුදු 6ක් වෙනකම් කිසිම පොඩි දරුවට වඤ්ඤණා නැහැ. ඉතින් අපි කියනවා භාවනා අමාරුයි කියලා. ඒ කියන්නේ අපිට අවුරුදු 6ට අඩු වෙන්න අමාරුයි දැන්. ඒසා ඉච්චරම අමාරු දෙයක් නෙවෙයි. අවුරුදු 6ට ඉස්සලා අපි ළඟ මඤ්ඤණා තිබුණේ නැහැ. ඔත් බුදුරණාතේ ඒකට පොඩි නිකන් වයසට ගිය අපිට පොඩි සපෝට් එකකට කතා කරනවා. ඒ දරුවා මඤ්ඤණ නැතුණාට එයා ඒක නොදන්න නිසා එයාට ආනිසංස නැහැ කියලා. අපි දැන් මඤ්ඤණ ඇති කරගෙන ප්‍රතිපදාවේ මඤ්ඤණ අයින් කරාට පස්සේ අපිට ඒකේ ආනිසංස තියෙනවා. අපිට වාද කරලා පෙන්වන්න පුළුවන් මම මේ UNP කාර්යයක ඉස්සර මම දැන් ශ්‍රී ලංකාව වුණා. මම ගිහියේ මං අතෑරියා. මං එදා වැරදි කිව්වා දැන් හොඳයි කියනවා. ආන්නේ විදිහට මේ මඤ්ඤණා දෙක අතාරින්න පුළුවන් ගතිය මේ ලෝකේ උත්සාහ කරන්න බැරි නම් ඒ මනසට ක්ෂණ සම්පත්තිය කියන එක තේරෙන්නේ අපි උප්පත්ති බැඳගත්ත පොදියම හන මිටියම තියාගෙන ඒ අඳුරෙන් පපා මේ යන ගමන ගේමට කැතයි ගේමට ගතයි කියලා කියන්නේ. ඒ උත්සාහ කරලා බලන බුදුන් ඉදිරි පිට, උත්සාහ කරලා බලන ධර්මයේ ඉදිරි පිට, උත්සාහ කරලා බලන සංඝයා ඉදිරි පිට, උත්සාහ කරලා බලන තමන්ගේ සීලය ඉදිරි පිට අපිට මේ ඇත්තු වේවා නැත්ති වේවා මේ දෙකට මතිමතාන්තරට අහු වෙන්න තු මේක තියා බලා සිටීමේ හැකියාව, විනිශ්චය නොකරන හැකියාව, බෙදන්නේ නැති හැකියාව ඒක චපලකමක් නෙවෙයි ඒක සීල ශික්ෂා සමාධි ශික්ෂා දියුණු කරපු කෙනාට තියෙන ප්‍රඥා ශික්ෂා. එහෙම නැතුව මේ අමරාවික්කේප වාදේ කියලා ලෙසල යන ප්‍රතිපත්තිය නෙවෙයි. එහෙමනම් අපිට කවදාහක්වත් අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කියන වචනේ විස්තර කළ දෙන්න බෑ. බුදුරජාණන්සේට ඇයි තාදී කියලා කියන්නේ කියන වචනේ විස්තර කරනවා. තාදී කියන්නේ ඇත්තේ වී නමුත් නැත්තේ වී නමුත් එක තැනකවත් මතිමත අන්තර ගන්න නැතුව දෙක කෙරෙහිම එළඹ සිටි සීයෙන් සමාන හිතින් ඇති කර ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ කාමරාග අනුසය මනාපේ රුචිය වැඩ කරන හැම වෙලාවෙම අරුචියක් තියෙනවා. තියෙන එකේ හේව නැල්ලක් තියෙනවා. ඒ ශාලෝකේ තියෙන හැම වෙලාවෙම හේව නැල්ලක් තියෙනවා. පහනක් පත්තු කරලා බලන්න පහනෙන් පරිසරය ආලෝක කරාට පහන හැම වෙලාවෙම Tamange මුලට අන්ධකාරයක් යොමු කර ගන්නවනේ. ඉටිපන්දම පත්තු කරලා බලන්න ඉටිපන්දෙන් හාත්පස එළිය කෙරුවට Tamange මුලට අන්ධකාරයක් දා ගන්නවනේ. ඒ නිසා අපි හිතනවා ඊටපන්දම සරසුභවාදී කියලා. අපි න පහන සරසුභවාදී නෑ. ඒක Taman ඉන්න තැනට අන්ධකාරයක් දාගන්නවා. ඉරට විතරයි පුළුවන්නේ හේවලක් නැතුව ජීවත් වෙන්න. බුදුජාණන් වහන්සේට පුළුවන්. අනික හැම කෙනෙක්ම දැනගන්න ඕන තමන් බබලන්න බබලන්න තමන්ගේ කකුල් දෙක ළඟට විශාල අන්ධකාරයක් වැටෙනවා. ඒ නිසා මේ කාමරාගයට නටන කෙනා ගාව නොදැනීම භව රාගයක් එකතු වෙනවා. ඒ දෙක පිට කෙනෙක් බලන්න වගේ බලන්න පටන් ගත්තොත් පේනවා මේ මනුස්ස ජීවිතයේ අපිට හම්බෙලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය මහ පුදුමාකාර දෙයක්. ඒක ආධ්‍යාත්මෙම යන්න ඕන. ඒක ආගමෙම යන්න ඕන. ඒ නිසා අපි සීල ශික්ෂා සමාධි ශික්ෂා ඉවර කරාට පස්සේ විශාල ශික්ෂාවක් තියෙනවා. එන මේ මනාපමනාප රුචි අරුචි තෘෂ්ණා නුෂ්ණා ගති දිහා බලාන ඉඳලා මේක විනාශ වෙන්නේ නැති දෙයක්ද කියලා බලන්න. මගේ රුචි අරුචිකම් වෙනස් වෙන්නේ නැති දෙයක්. මනාප අමනාපකම් වෙනස් නොවන දෙයක් නම් එහෙනම් උන්දගෙන් කිසිම භාවනා ගුණයක් වැඩිලා නැහැ. ඒක නැවත සලකා බලන්න කැමති නම් එයා ශීක පුද්ගලෙක් වාටපත් වෙනවා. ඒ උරගාල බලලා ඒක සාක්ෂාත් කරන්න ගොඩාක් කල් යනවා. මොකද අපි ඒ තාක්කල් මේක වැරදි අතර පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා කොයි වෙලාවක හෝ තමයි මෙතෙක් බාර අරගෙන තියෙන මේ සෑම දෙයක්ම ආර්ය පරිශ්‍රණයේ නාමයෙන් වෙනස් විදිහකට බලilla තමයි අපි මේ අනිත් අනත්ත ලක්ෂණයෙන් කෙරෙන්නේ. ඒක සඳහායි අපි ඔය පරතෝ දර්ශනය කියලා කියන්නේ අනුන්ගේ දෙයක් වගේ බලනවායි කිය. ඒක විතරක් නෙවෙයි. තව ඒවා තියෙනවා. ඒ නිසා Taman දිහාම යෝගාවචරයක් විදිහට බලනවා. මිසක් ගෑණියක් පිරිමියෙක් විදිහට බලන්න එපා. මේක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අඤ්ඤෝමී ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අභින්නම් පච්චවේකිතබ්බා මේ අනික් මේ ලෝකේ ආකල්ප වලින් Taman දිහා බලන්න එපා අලුත් ආකල්පකින් බලන්න පැවිද්දා විසින් මේ ඔක්කොමලා පැවිද්ද භාවනාවට ආවට පස්සේ තට්ටේ ගාලා කාසිවුරු වෙන්නේ නැති වුණාට භාවනා කරන හැම කෙනෙකුටම පැවිද්දෙක් කියලා කියන්න පුළුවන්. ඒ කෙනෙක් බලන්න මගේ ආකල්ප සම්පත්තිය වෙනස් වෙන්න ඕනේ. එහෙම නැතුව ගේනකොට තිබිච්ච හන මිටිම අරගෙන ගියා නම් වෙලා නැහැ. මේ වැඩමුළුවක් වෙලා නැහැ. වැඩමුළුව වෙනවනම් ඒ වෙනස් වීම වෙනස් වීම බාර ගන්න ගතිය මේ රූප ද්‍රව්‍ය අරූප ද්‍රව්‍ය වලට විතර නෙවෙයි මති මතාන්තර වලටත් ආකල්ප වලටත් රුචි අරුචි කොටත් තිඳා බැහැගෙන යන්න පටන් අරගත්තොත් ඒකට අපි කියනවා අපි මේ දුරුකල යුතු ඒ පහතබ්බ ධර්ම පිළිබඳව පොඩි අවබෝධයක් ලැබුවයි කියලා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් මේ කරගෙන යන වැඩපිළිවෙලේ හරියට පීයක ධාරේ වගේ අවශ්‍ය දේට එල්ලේ සඳහා ශිළු දිනාගේම ගුණුව සඳහා යොමුව සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා